පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පදානියංගං විමුක්ති විසුද්ධි පාරිසුද්ධි පදානියංගං පින්වත්නි සත්‍ය විසුද්ධි ධර්ම දේශනා මාලාවේ ආයන විසුද්ධිය වන ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කරණකයා දීමටයි අද බලාපොරොත්තු වෙන්නේ මේත කලින් විසුද්ධි හයක් සම්පූර්ණ වෙන්නට ඕන ඒ පිළිබඳව සෑහෙන විස්තරයක් මේ පින් උතුන්ට කියා දෙන්නට යෙදුණා ඥාන දර්ශන විසුද්ධියට පෙර ඇතිවෙන විසුද්ධිය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඒ ගැන කලින් විස්තර කරලා දුන්නා මේ උද්‍යව්‍ය ඥානයේ ඉඳලා ඥාන පරම්පරාව සම්පූර්ණ කරගෙන සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණීම තමයි ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් අදහස් කරන්නේ ඊළඟට තමයි මේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවර තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ. ඒ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙළවර. වුට්ඨාන ගාමිනේ විපස්සනා කියලා. මුදුන් පැමිණි විදර්ශනා. මේ මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණිලා එතනින් තමයි ලෞකික පැත්තෙන් මිදෙලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න. ඒ වුත්ථාන ගාමිනේ විපස්සනා කියන මුදුන් පැමිණි විදර්ශනා වෙති. යම් කෙසේ අරමුණක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන. මෙහෙම කරගෙන යනකොට මාර්ග ඥානයක් පහළ වීමට තරම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් වැඩිලා නම් මෝරලනවා. ඒ මෙනෙහි කරපු අරමුණ අල්ලාගෙන ඒ සිත බිඳී යනවා. ඊළඟට එම අරමුණම අල්ලාගෙන තමයි ලෝකෝත්තර චිත්ත වේතියක් මාර්ග චිත්ත වේතියක් පහළ වෙනවා. ඒ මාර්ග දිත්තවේදී ජවං සතකින් යුක්තයි මුලින්ම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා ජවං සිත් හතරක් ඇති වෙලා ඊළඟට පස්වෙනි එක මාර්ග සිත වෙනම 6 7 2 ඵල සිත් වෙනවා මේ විදිහට තමයි මේ මාර්ග චිත්ත වේතියක් පහළ වෙන්නේ මාර්ග ඥානය කියලා කියන්නේත් ඒකටම තමයි අර සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙළවරින් මේ මාර්ග ඥානයක් පහළ වීමට තරම් ඒ ඉන්ද්‍රිය ධර්ම ආදී හොඳට මෝරලනම් තමයි මේ මාර්ග ඥාන චිත්ත වේතියක් පහළ වෙනවා. නැත්නම් මොකද වෙන්නේ? ආපස්සට යන්න සිද්ධ වෙනවා. මේ ප්‍රතග්ජනයන්ගේ විදර්ශනා භාවනාව ආරම්භ වෙන්නේ ditthi visuddhiය. ditthi visuddhiy තෙක්ම පසුබහිනවා. ආර්ය ශ්‍රාවකයන්ගේ දර්ශනාව ආරම්භ වෙන්නේ උද්‍යවඥාණයෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් මේ ප්‍රත්‍යඥයන්ගේ විදර්ශනාව දිට්ඨි විසුද්ධියතෙක් පසුබැස්සහම නවතත් ඉතින් ඉදිරියට භාවනා කරගෙන යන්නට. කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක අගට පැමිණෙන. අර විදියටම යම්කිසි අරමුණක් මෙනෙහි කරගෙන යනවා මාර්ගසිතක් මාර්ග ඥානයක් පහළ වීමට තරම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මෝරලනම් තමයි මාර්ග ඥානයක් පහළ වෙන්නේ. නැත්නම් අර විදියටම අපස්සට එනවා. මේ ආකාරයට දිට්ඨි විසුද්ධියට එනම නවත ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවරට යනවා. ආවිදිට්ඨි විසුද්ධියට එනම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවරට යනවා. මේ විදිහට තමයි මේ විදර්ශනා භාවනාව සේවනය වෙන්නේ. මේකට හොඳ උපමාවක් තියෙනවා. ඉස්සර සුවල්නැව් කාලේ ඒ නැවියෝ කවුඩන් වැනි පියාඹන්න දක්ෂ පක්ෂී වර්ගයක් අරගෙන යනවා. මොනවටද ගොඩබිම හොයාගන්න. මග හෝ වැරදුනා නම් කුණාටුවකට හෝ හසු වුණා නම් අද වාගේ තාක්ෂණික උපකරණ නැහැ මග හොයාගන්න ගොඩබිම හොයාගන්න අපහසුයි. ඉතින් මොකද කරන්නේ? අවර කවුඩන්වැනි පක්ෂියෙක් අරගෙන අහසට වීසි කරනවා. ඌ ඈත හිතා ඉහළ අහස පියාසර කරලා කොයි පැත්තේ හරි ගොඩබිමක් පේනවා නම් ඒ පැත්තට පියාසර කරගෙන යනවා. එතකොට නැව ඒ පැත්තට හරවාගෙන යනවා. ගොඩබිමක් නැතිනම් එහෙම ආපහු ඇහිල්ලා කුඹ ගහේ වහනවා. ඒ වගේ යෝගාවචරයාගේ භාවනාව මාර්ග ඥානයක් පහළ වීමට තරම් දියුණු වෙලා නැහැ. මාර්ග ඥානයක් පහළ වෙනවා නැතිනම් අර කවුද අහස පියාසර කරලා නැමත කුඹ ගහේ යහන්න වගේ ආපහු සංස්කාරයන් අරමුණු කරන්න පටන් ගන්නවා දිට්ඨි විසුද්ධියත් එක්ම ආපස්සට එනවා මේ විදිහට තමයි මේ මාර්ග ඥානයක් පහළ වෙන්නේ චබ්බ සුද්ධි කමේනේවං භාවේ තම්බෝ චතුබ්බිදෝ ඥාන දස්සන විසුද්ධි මග්ගෝ නාම පෞච්ඡති කියලා කියනවා. විසුද්ධි හයක් වශයෙන් ඒවා සම්පූර්ණ කරලා අවසානයේ සතර ආකාරයකින් වැඩිය යුතු මේ විසුද්ධිය තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. මේ ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව පුංචි මාත්‍රකා පහටයක් කලින් සඳහන් කළා. ඒකෙන් ඇතිවෙන්නේ මේ අර්ථයම තමයි ඥාන දර්ශන විසුද්ධි පාරිසුද්ධි පධානියක්. ඥාන දර්ශන විසුද්ධිය පාරිශුද්ධතාවයේ ඇති කර ගැනීම සඳහා සම්‍යක් ප්‍රධාන වීර්ය ගැනීම වැඩි යතු ධර්ම පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියම් ප්‍රඥා විසුද්ධිය පවිත්‍ර කර ගැනීම සඳහා සම්‍යක් ප්‍රධාන වීරිය ගැනීම වැඩි යුතු ධර්මයක් විමුක්ති විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියම් විමුක්ති විසුද්ධියේ පාරිශුද්ධියේ අතිකර ගැනීම සඳහා සම්‍යක් ප්‍රධාන වීරිය ගැනීම වැඩිය යුතු ධර්මයක් හැටියට දේශනා කළා කියනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අවසාන භාගයේ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙළවරින් ලෞකික පැත්තෙන් මිදීලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න අවස්ථාව පිළිබඳව දැන් කෙටියෙන් කියලා දුන්නා. අන්න එතන ඉඳලා තමයි මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක කියලා කියන්නේ. පළමුවෙන්ම මේ විදිහට මාර්ග ඥානයක් ඇති කරගෙන මොකද කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. කොහෙන් කරකිලා බැලුවත් අවසානයේදී කෙරෙන දේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව දෙංගක් දැනගත යුතු කාරණා ටිකක් මේ අවස්ථාවේදී විස්තර කර දෙන්නට ඕන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර තමයි චතුරාර්ය සත්‍ය කියන්න කියලා හැමදෙනාම දන්නවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මුලින්ම ඥාන හතරක් තියෙනවා. ශ්‍රතමය ඥානය, වවත්තාන ඥානය, සම්මසන ඥානය, පටිවේධ ඥානය කියන හතර. මේ ගැන තේරුම ඇති කරගන්නට ඕනේ. පළමුවෙන්ම ශ්‍රතමය ඥානය. ශ්‍රතමය ඥානය කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව බණ දහම් අහලා මතකයේ තබාගෙන ඒ පිළිබඳව දැනුම අවබෝධය ඇති කරගන්න අවස්ථාව. බණ දහම් අහලා තේරුම් ගන්න අවස්ථාව තමයි ශ්‍රොත්තමය ඥානය කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි වවත්තාන ඥාන. වවත්තාන ඥානය කියන්නේ වෙන්කොට තේරුම් ගැනීම. පවත්තාන කියන්නේ වෙන් කරනවා කියන තේරුම. කොහොමද මේ තමන් අහලා තියෙන ශ්‍රොතමය ඥානයේ හැටියට මේක දුක්ඛ සත්‍ය මේක සමුදය සත්‍ය මේක නිරෝධ සත්‍ය මේක මාර්ග සත්‍ය කියලා මේ හතරකට බෙදලා තවදුරටත් දුක්ඛ සත්‍ය කියන්නේ මේ ජරා මරණ ආදී මේ කොටස පංච උපාදානස්කන්ධය සමුදය සත්‍ය කියන්නේ තණ්හාව කාම තණ්හා භව තණ්හායි බ තණ්හා මේ විදිහට මේ සත්‍ය හතර පිළිබඳව එක එක ආකාරයට ප්‍රභේද වශයෙන් අවබෝධ කර ගැනීම තමයි වවත්තාන ඥානය කියන්නේ. ඒක ලෝකෝත්තර ඥානයක් නෙමේ. අර ශ්‍රතමය ඥාණයෙන් ලබාගත් දැනුම තවදුරටත් වර්ධනය කර ගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව වෙන්කොට තේරුම් ගන්නම අවබෝධ කරගන්න. ඊළඟට තුන්වෙනි ඥානය තමයි සම්මර්සන ඥානය කියන්නේ. සම්මර්සණය කරනවා කියන්නේ යමක් අතින් අසගාලා බලන්න වාගේ ඔය රූප වේදනාදී අරමුණු සිතෙන් අල්ලාගෙන සිතෙන් පරිමදලා ඒවායේ අනිත්‍යතාවය ආදිය අවබෝධ කරගන්න. ඒක තමයි සම්මර්ෂණය කරනවා කියන්නේ. ඒ සම්මර්ෂණය කිරීම ගැන කියනකොට බොහොම දිග කතාවක් ඒවා විස්තර කරන්නට කාලය ගන්නෙ නැහැ. යෝගාවචරය භාවනාරමුණු අල්ලාගෙන සිතින් අල්ලාගෙන ඒවා අනිත්‍ය ආදී වශයෙන් භාවනාවට නගන අතින් අල්ලලා බලන්න වගේ සිතින් අල්ලාගෙන සිතින් පරිමැදලා ඒවැය තියෙන අනිත්‍යතාවය හොඳට වටා ගන්න. මේ අවස්ථාව තමයි මේ සම්මර්සන ඥානය කියලා කියන්නේ. අනුබෝධ ඥානය යන්නට මේ ඔක්කොම ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන චතුන්නන් ධම්මානම් අනනුබෝධා අපටිවේදා කියලා. මේ තුන ඔක්කොම මේ ශ්‍රුතමය ඥානය, පවත්තාන ඥානය, සම්මර්ෂණ ඥානය කියන මේ ඔක්කොම ඇතුළත් වෙන්නේ අනුබෝධ ඥානය. ඊළඟට පටිවේද ඥාන. ප්‍රතිවේද කියන්නේ අවබෝධ කරගන්න. මේ ලෝකෝත්තර වශයෙන් අවබෝධ කර ගැනීම තමයි පටිවේද ඥානය කියලා කියන්නේ. එතකොට මේ විදිහට ශ්‍රුතමය ඥාන, පවත්තාන ඥාන, සම්මර්ථන ඥාන, ප්‍රතිවේද ඥාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සතරාකාරයකින් තේරුම් ගන්න. ශ්‍රුතමය ඥානේ, වවත්තාන ඥානේ, සම්මර්ථන ඥානේ කියන මේ තුන ලෞකිකයි. ප්‍රතිවේද ඥානය ආબોධ කරගන්නා නුවණ කියන එක ලෝකෝත්තරයි. ලෝකෝත්තර නුවණින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධය ලබා ගන්න. කොහොමද ලෝකෝත්තර වශයෙන් අවබෝධය ලබා ගන්න? පරිඤ්ඤා පහන සත්‍ය කිරියා භාවනා වශයෙන් සතරාකාරයකින් ලෝකෝත්තර හැටියට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට ඕන. පරිඤ්ඤාභි සමේ පහනාභි සමේ සත්‍ය කිරියාභි සමය භාවනාභි සමේ කියලා එක නම් කරලා තියෙනවා. අභිසමය කියන්නේ මේ අවබෝධ කරගන්නවා කියන තේරුම. පරිඥාභිසම් පරිඥා කියලා කියන්නේ යමක් අතට ගත්තා වගේ හොඳට තේරුම් ගන්න. අපිට මොනවා හරි අල්ල තියාගෙන ඒ මේ අත පෙරල පෙරලා ඒක ගැන හොඳ දැනුමක් ලබන්නට පුළුවන්. ඒ වගේ පිරිසිඳ දැන ගැනීම තමයි පරිඥා කියන්නේ. දැන් දුක්ඛ සත්‍ය පරිඥාභි සමය වශයෙන් ආબોධ කරගන්නවා. පිරිසිඳ දැනගත යුතු එකක් තමයි මේ දුක්ඛ සත්‍ය. පරිඥාභි සමය කියන්නේ ඒක. දුක්ඛ සත්‍ය පරිඥාභි සමය වශයෙන් අවබෝධ කරගන්නවා. ඊළඟට සමුදය සත්‍ය පහානාභි සමය වශයෙන් සමදේ ප්‍රහාණය කරන්නට ඕන. සමදේ කියන්නේ තණ්හාව ඒවා ප්‍රහාණය කළ යුතු ධර්ම. ඒ නිසා පහානාභි සමය වශයෙන් තමයි මේ සමදේ සත්‍ය අවබෝධ කරගන්න. නිරෝධ සත්‍ය සත්‍ය ක්‍රියාභි සමය වශයෙන් සත්‍යකරියාපි සමය කියන්නේ සාක්ෂාත් කරන. පරම පවිත්‍ර හැටියට අවබෝධ කරගන්නවා සත්‍යකරියා කියන්නේ ඒක. සත්‍යකරියාපි සමය වශයෙන් අවබෝධ කරගන්නට ඕන මේ Nirodha Satya. ඉතින් මේ අවස්ථාවේ ඒක සිද්ධ වෙනවා. ඊළඟට මාර්ග සත්‍ය භාවනාපි සමය වශයෙන් අවබෝධ කරගන්න. භාවනා කියන්නේ වැඩිම වැඩි දියුණු කිරීම. භාවනාභි සමයයෙන් ආબોධ කරගන්නවා මේ මාර්ග සත්‍ය. මේ විදිහට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය පරිඤ්ඤා පහන සත්‍ය කිරියා භාවනා කියන මේ සතරාකාරයකින් අවබෝධ කර ගැනීම තමයි මෙතන අபிසමය කියලා කියන්නේ. මේ විදිහට අවබෝධ කරගන්නට ඕන. ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සතරාකාරයකින් අවබෝධ කරගන්නා වූ පිළිවෙත. ඊළඟට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් සලස් ආකාරයකින් අවබෝධ කරගන්නට ඕන. බෞද්ධයන්ට නිතර අහන්නත් නොලැබෙන කරුණු ටිකක් නිසා ඒ ගැනත් කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් දුක්ඛ සත්‍යය ඒකේ පීලනට්ඨෝ සංකතට්ඨෝ සංతాපට්ඨෝ විපරිණාමට්ඨෝ කියලා හතර ආකාරයකින් අවබෝධ කරගන්න. පේලනට්ටෝ කියන්නේ මේක නිතරම පෙළෙන බව. දුක ඇති වුනහම නිතරම පෙළෙන. දුක්ඛ දස්සනේන පේලනට්ටෝ. මේ විදිහට භාවනා මානසිකාරයේ පවත්තලා දුක පිළිබඳව දැනුම ඇති කර ගැනීම තමයි මේ පීලනාර්ථ පීලනට්ඨ වශයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. ඊළඟට සංඛතට්ඨෝ දුක්ඛායෝහන සමුදය දස්සනේන සංඛතට්ඨෝ දුක් රස කරලා දෙන උපදවලා දෙන සමුදය පිළිබඳව අවබෝධය ඇති වුණා සංකතට්ඨ කියන්නේ මේ දුක සම්පාදනය කරලා සංස්කරණය කරලා දෙනවා කියන එකයි ඒ දුක ගෙන්න ගෙන දෙන්නා වූ සමුදය පිළිබඳව දැනීම ඇති කර ගැනීමෙන් මේ දුක්ඛ සත්‍ය සංකතට්ඨ කියන සංකතාර්ථය අවබෝධ කරගත්තම සම්බ කිලේශ සන්තාපහර සුසීතල මග්ග දස්සනය සන්තාපට්ඨ සන්තාපය කියන්නේ සැවෙනවනේ මේ දුක්ඛ සත්‍යයේ තියෙන පරම සත්‍ය අර්ථ තමයි මේ විදිහට විස්තර කරන්නේ සැවෙනවා සියලු කෙලෙස් අතහැර දමලා මාර්ගය අවබෝධ කර ගැනීමෙන් මේ සංතාපාර්ථය කියන එක දැනෙනවා. මේ මාර්ගය අවබෝධ කර ගැනීම නිසා මේ පැවිල්ල නැතුව යන සංతాපේ නැතුව යන ඒ නිසා මේ මාර්ගය අවබෝධ කිරීමෙන් මේ සංతాපාර්ථය කියන එක අවබෝධ වුණා බෙලයි ඊළඟට හතරෙනි එක විපරිණාමට්ඨෝ කියලා. අවිපරිණාම නිරෝධ දස්සනේන විපරිණාමට්ඨෝ කියලා අර්ථ විවරණය කළා කියලා. දැන් නිරෝධය වෙනස් වෙන්නේ නැහැ. අවිපරිණාමයි කියන්නේ ඒකයි. වෙනස් නොවන්නා වූ අවිපරිණාමාර්ථ ඇති නිරෝධයේ දර්ශනය කර ගැනීමෙන් අර විපරිණාමාර්ථය අවබෝධ කරගන්න. දැන් විපරිණාම නොවන දේ අවබෝධ වුණාම විපරිණාම වෙන දේ ගැන අවබෝධය ඇති වෙන. විපරිණාමය කියන්නේ වහ වහ වෙනස් වෙනවා. ඔය විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳව පේලනට්ඨ සංකතට්ඨ සන්තාපට්ඨ විපරිණාමට්ඨෝ කියලා සතරාකාරයකින් අවබෝධ කරගන්නවා. ඊළඟට දුක්ඛ සමුදය පිළිබඳව සතරාකාර අර්ථ ආයෝහනට්ඨ නිදානට්ඨ සංයෝගට්ඨ පරිබෝධට්ඨෝ කියලා. සමුදය දස්සනේනේව ආයෝහනට්ඨෝ ආයෝහණය කරනවා කියන්නේ දුක කර්ම රැස් කරනවා කියන්නේ. දුක්ඛ සමුදය පිළිබඳව අවබෝධ කරගත්තාම දුක් රැස් කිරීම පිළිබඳව අවබෝධ වුණා. ඒකයි සමුදය දර්ශනයෙන්ම ආයුනා ආයුහනාර්ථය රැස් කිරීමාර්ථය අවබෝධ වෙනවා කියලා විස්තර කරනවා. සමුදයායෝහිත දුක්ඛ දස්සනේන නිදානං ඒ සමුදයෙන් උපදිනා වූ දුක දැන ගැනීමෙන් නිදානට්ඨ කියන නිදානාර්ථය ආબોධ. නිදානය කියන්නේ යමකට මුල නෙමෙයි. දැන් රෝග නිදානය කියන වාගේ නිදානය කියන්නේ මූලික හේතු. අර දුක්ඛ සමුදය පිළි හේතු කොටගෙන ඇති වෙන දුක දැන ගැනීමෙන් මේ දුක ඇතුනේ මෙහෙමයි කියලා මේ දුක පිළිබඳව නිදානාර්ථය අවබෝධ කරගන්න. ඊළඟට සංයෝගාට්ඨ සංයෝගය කියන්නේ එකට යොමු වෙනවා යොදනවා කියන තේරෙන. විසංයෝග භූත නිරෝධ දස්සන සංයෝගයක් නැති නිරෝධය. දැනගැනීමෙන් අවබෝධ කිරීමෙන් මේ දුක්ඛ සමුදය සංයෝගාර්ථය අවබෝධ කරගන්න. දැන් සත්‍යය මේ සංයෝජන වලින් සසර යොදනවා කියලා. නිතර අහනවනේ අන්න ඒක තමයි සංයෝග කරන එකට යොදනවා. ඒ සංයෝග නොවන්නා වූ Nirodhe අවබෝධ කර ගැනීමෙන් මේ සංයෝගාර්ථය කියන එක අවබෝධ කළා. ඊළඟට පලිබෝධට්ඨෝ. නීයාන භූත මග්ගදස්සනේන පලිබෝධට්ඨ ඒ මාර්ගය කියන එක නීයානිකයි. නීයානයි. ඒ කියන්නේ මාර්ගයෙන් තමයි නිවනට පමුණුවන්නේ. නිවනට මේ ජනක හේතු කියලා හේතුවක් නැහැ. දැන් අඹ ඇටයකින් අඹ ගහක් හදනකොට ඒ අඹ ඇටේ ජනක හේතු. ඒ වගේ හේතුවක් නිවනට නැහැ. නිවනට තියෙන හේතුව තමයි මේ නීයානික හේතුව කියන්නේ පමුණුවන. දැන් ගඟේ මෙගොඩේ ඉඳලා ගොඩට පමුණවනවා. නමුත් ඒ ගොඩ අමුතුවෙන් හදලා ඇති කරගත්තා නෙමෙයි. තිබෙන්නා වූ තැනකට පමුණවනවා. ඒකයි මේ මාර්ගයේ නීයානාර්ථය කියලා කියන්නේ. ඒ නීයානාර්ථ ඇති මාර්ගය දැකීමෙන් පලිබෝධට්ඨ මේකට බාධා කරනවා. හිමනට යන්න බාධා කරන අර්ථය තමයි පලිබෝධාර්ථය. ඒක අවබෝධ කරගන්න. මේ විදිහට දුක්ඛ සමුදය පිළිබඳව ආයෝහනට්ඨ නිදානට්ඨ සංයෝගට්ඨ පරිබෝධට්ඨ කියන මේ සතර ආකාරයක් අවබෝධ කරගන්න. ඊළඟට දුක්ඛ නිරෝධය. ඒක නිස්සරණට්ඨ විවේකට්ඨ අසංඛතට්ඨ අමතට්ඨෝ කියලා හතරක් තියෙනවා. නිරෝධ දස්සනේ නේව නිස්සරණක්ක. නිස්සරණ කියලා කියන්නේ මේ සියලු දුක්, භව දුක්, භවය අතහැර දමනවා, අතහැරලා යනවා කියනවා. භවයේ පහළවීමක්, පැවතීමක්, විසීමක් නැහැ. නිස්සරණ. ඒ Nirodhe දැකීමෙන්ම නිස්සරණාර්ථය අවබෝධ වුණා. ඊළඟට අවිවේක භූත සමුදය දස්සනේන විවේකක්ඛය. දැන් විවේකය කියන්නේ බෙන් වෙනවා කියන එක. දැන් කාය විවේකය කියන්නේ ජන සමාධියෙන් ඈත් වෙලා විවේකීව හොදකලාම භාවනා කරනවා. බෙන් වෙන. චිත්ත වේගය කියන්නේ නීවරණ ආදී ධර්මයන්ගෙන් ඔය සංයෝජන ආදී ධර්මයන්ගෙන් බෙන් වෙනවා. උපදී විවේකය කියන්නේ නිර්වාණය සේරම සංකත ධර්මයන්ගෙන් වෙන්නේ. ඒ වගේ මේ වෙන් වෙනවා කියන අර්ථය තමයි විවේක කියන එක අදහස් කරන්නේ. ඒ දුක්ඛ නිරෝධයේ තියෙන විවේකාර්ථය. කොහොමද ඒක තේරුම් ගන්නේ අවිවේක භූත සමුදය දස්සනේන විවේකත්වය. සමුදය දුක්ඛ සමුදය තියෙනකොට විවේකයක් නැහැනේ. ඒක අවබෝධ කර ගැනීමෙන් දුක්ඛ නිරෝධේ නිරෝධාර්ථය මේ මේ විවේකාර්ථය අවබෝධ කරගත්තා ඊළඟට අසංඛතට්ඨෝ ඒ සංඛත වූ මාර්ගය දර්ශනය කර ගැනීමෙන් අසංඛතාර්ථය අවබෝධ කරගන්නවා දැන් මාර්ගයේ සංඛතයි දුක්ඛ නිරෝධය නිවන අසංකතං. ඒ සංකතෝ සංකත කියන්නේ හේතුන්ගෙන් සකස් වෙන හටගත්. මාර්ගය එහෙම එකක්. ඒ සංකතෝ මාර්ගය දර්ශනය කර ගැනීමෙන් අසංක අසංකතාර්ථයම අවබෝධ කරගත්තා. හතරවෙනි එක තමයි අමතට්ඨ. විසභූත දුක්ඛ දස්සනේන අමතක්ස මේ දුක කියන එක මහ විසක් එයාගේ මරණයටපත් කෙලවරක් නැතුව මරණයටපත් වෙන එක ඒක අවබෝධ කර ගැනීමෙන් අමතක්ස කියන්නේ අමරණීය අර්ථය මරණයටපත් නොවන අර්ථය කියන එක මේක අවබෝධ කළා වෙනවා මේ විදිහට දුක්ඛ නිරෝධය පිළිබඳව නිස්සරණට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ කියන සතරාකාරයකින් අවබෝධ කරගන්න. ඊළඟට මාර්ග සත්‍ය. මාර්ග සත්‍යයත් අර විදිහටම අවබෝධ කරගන්නට. නීයානට්ඨෝ හේතුට්ඨෝ දස්සනට්ඨ ආදිපතේ යට්ඨෝ මග්ග දස්සනේ නේම නීයානට්ඨ ඒ මාර්ගයෙන් කරන්නේ නිවනට පමුණුවන දැන් ඔරුවකින් එගොඩට යන්න වගේ මාර්ගයෙන් කරන දේ තමයි නිවනට පමුණුවනේ ඒ මාර්ගයේ දර්ශනේ වීමෙන් දැකීමෙන් මේ පැමිණීමේ අර්ථය කියන නියානාර්ථය අවබෝධ කළා වෙනවා මාර්ග ශක්තිය. දෙවෙනි එක හේතුට්ඨ. අහේතු භූත සමුදය දස්සනේන හේතුට්ඨ. මේ හේත්පාර්ථය කියන එක මාර්ගය පිළිබඳව මේ අහේතු භූත සමුදය දස්සනේන කියලා කියන්නේ. මේ සමුදයට හේතුවක් තියෙනවා මේ තණ්හා වශයෙන් ඒ සමුදයට තියෙන හේතු දර්ශනේ වීමෙන් හේතුට්ඨෝ කියන හේත්වාර්ථය අවබෝධ කරගත්තා. ඊළඟට දස්සනට්ඨෝ සුදුද්දස නිරෝධ දස්සනේන දස්සනට්ඨෝ මේ නිරෝධය කියන එක දකින්න ඉතාම අපහසු එකක්. ඉතාම සියුම් එකක්. ඒ දැකීමට අපහසු Nirodhe දර්ශනය කර ගැනීමෙන් දස්සනට්ඨෝ කියන දර්ශනාර්ථය අවබෝධ කළා. හතරවෙනි එක තමයි ආධිපතියත්. කපන ජන සදිස දුක්ඛ දස්සනේන උරාල කුල සදිස ආධිපතියත්. ඒක 아무ත විදිහකට අර්ථ විවරණය කරලා තියෙන්නේ කපන ජන සද්දිත දුක්ඛ දස්සනය. කපන කියන්නේ කෘපණ දුකටපත් වූ ඒ සත්‍යයන් දැපීමෙන් වගේ ඊළඟට උලාර කුල සදිතෝ ආදිපත්ත. උලාර කුලයක් තියෙනකොට ඒක ආදිපතිත්‍යයක් තියෙනවා. ආදිපතේ යට ප්‍රධානාර්ථ අනේ ආදිපතේ ආර්ථය අවබෝධ කළාද මේ විදියට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සලස්සාකාරයෙන් අවබෝධ කරනවා කලින් ශ්‍රතමය ඥානය වවත්තාන ඥානය සම්මර්ෂණ ඥානය පටිවේද ඥානය කියලා හතරක් කියලා ඊළඟට පරිඤ්ඤාභි සමය පහානාභි සමය සච්ඡේදයාභි සමය භාවනාභි සමය කියන තවත් හතරක් තියෙනවා. ඊළඟට මේ එක සත්‍යයක හතර බැන සලස්සාකාර අවබෝධයක් තියෙනවා. අන්න ඒක තමයි මෙච්චර වෙලාවක් යාදුන්නට යෙදුනේ එකට පරිඥා පහාන සත්‍ය කිරියා කියන භාවනා සත්‍ය කිරියා භාවනා කියන සතරාකාරයකිනුත් ඊළඟට මේ එක සත්‍යයක් සතර බැගින් සලස්සාකාරයකිනුත් චතරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එතකොට 20 ආකාරයක් වෙනවා. මේ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි කලින් සඳහන් කළ ඒ මාර්ග ඥානයක් පහළ වීමෙදී ඇතිවෙනදී හැම කෙනෙක්ම එහෙමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි අවබෝධ කරගන්නේ. දැන් මේ වන විට මේ ඥාන දර්ශන විසුද්ධියේ ප්‍රථම මාර්ග ඥානය පිළිබඳව තමයි කරුණ කියලා දෙන්නට යෙදුනේ. ඊළඟට මේ ප්‍රථම මාර්ග ඥාණයෙන් මනෝද කෙලෙස් ප්‍රහාණය වෙන්න කියලා ඒකත් තේරුම් ගන්නට ඕන. පළමුවෙන්ම අපිට මේ ඥාන දර්ශන විසුද්ධියේදී හමු වෙන්නේ සෝවාන් මාර්ග ඥාන. ඒ සෝවාන් මාර්ග ඥානේ පහළ වීමෙන් මනවද ප්‍රහාණය වෙලා යන කෙලෙස් අර කලින් නැවියාගේ උපමාව කියලා දුන්න ඒ වගේ අර පක්ෂියා කවුද වන්නනේ පක්ෂියෙක් ගොඩ බිම බලා යන්න මගේ ඒ මාර්ග ඥානය සොයාගෙන මේ පැත්තට යනවා. එහෙම ගිහිල්ලා ඒ මාර්ග ඥානයේදී යම් යම් කෙලස් ප්‍රහාණයක් වෙනවා ඒව ගැන දින්ගක් තේරුම් ගන්නට ඕන. සංයෝජන තුනක් ප්‍රහාණය වෙන. හැම බෞද්ධයෙකුටම කටපාඩම් මේ සක්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන. මේත කලිනුත් මේව ගැන විස්තර කරලා දුන්නා. සත්කා දෘෂ්ටිය කියන්නේ මම මගේ කියන එක එහෙම නෙවෙයි. මේ සත්පුජ්‍යල සංඥාව විචිකිච්ඡාව කියන්නේ මේ දෙගෙඩියාම හක්කාදෙට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වෙනත් ශීල වෘත වලින් විමුක්තිය ලබන්න පුළුවන් කියන මේ වැරදි දෘෂ්ටි මෙන්න මේ සංයෝජන තුන සෝවාන් මාර්ග ඥානයේදී පහළ වෙනවා ඊළඟට කාමරාග ව්‍යාපාද අවිද්‍යා තණ්හා ආදී අපායගාමී ශක්තිය සෝවන් මගින් පහළ වෙනවා. ඒකයි අපායට නොයන්න. ඒ අවිද්‍යා තෘෂ්ණා ආදී සම්පූර්ණ ප්‍රහාණය නුනට මේ සතර අපායට ඇදගෙන යාමේ ශක්තිය මේ සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය වෙනවා. ඒකනේ සෝවාන් පුජ්‍යලයේ කවදාවත් සතර අපායකට වැටෙන්නේ නැහැ කියලා තියෙනවා. අනුසේ වශයෙන් ගත්තහම විචිකිච්ඡා අනුසය, දිඨානුසය කියන මේ අනුසය දෙකක් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. අභිධර්ම ක්‍රමයේ හැටියට දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරයි විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතයි කියන මේ සිත් පහක් සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ විරුද්ධ පැත්ත දිහා බලනකොට මිත්‍යා දෘෂ්ටි මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව කියන මේ ආර්ය මාර්ගයේ වැරදි පැත්ත ඒවත් ප්‍රහාණය වෙනවා. ඊළඟට මුසාවාද පාණාතිපාත අදින්නාදාන මිච්ඡාචාර කියන මේ පංච දුස්චරිතත් ප්‍රහාණය වෙලා යනවා. මේ විදිහට කෙලෙස් ප්‍රහාණය වීමෙන් පුජ්‍යලයන් වශයෙන් තුන් දෙනෙක් සඳහන් වෙලා තියෙනවා සියන බුද්ධියක් ඇති පුජ්‍යලය සෝවාන් වෙනකොට ඒක බීජී කියන කොටසට ආйти වෙනවා අර සකෘදාගාමී පුජ්‍යලය වාගේ එක වරක් පමණක් කාම ලෝකයට ඇහිලා ඉතිරි ධර්ම අවබෝධ කරගන්න. මධ්‍යම ප්‍රමාණයේ නුවණ තියෙන එක්කෙනා කෝලංකෝල කියන පුජ්‍යලා බවට පත් වෙනවා. ඒ කෝලංකෝල පුජ්‍යලයා දේතීනි භවය කියලා තියෙන්නේ දෙතුන් භවයක්. මේ භවයේ සැරිසරලා හිටන් ඊළඟට ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න. ඒක අහවල් ගානයි කියලා නියමයක් කළා නැහැ. දේශනාවේ තියෙන දෙතුන් භවයක් තමයි. අන්තිමය තමයි සත්තක් සත්‍ය පරම කියන්නේ සත්තරක් කාම ලෝකේ ඉපදීම කෙලවර කොට ඇති පුද්ගලයා. සතන සූත්‍රයේ තියෙනවා නොත්තේ භවං අට්ඨමං ආදී අන්ත කියලා. අටවෙනි භවයකට යන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ සෝවාන් පුජ්‍යලයාත් තුන් ආකාරයට බෙදී යනවා. ඒ පුජ්‍යලයන්ගේ බුද්ධි මට්ටම අනුව. ඉතින් මෙතෙන්ට ආවයන් පස්සේ ආනිසංස සමූහයක් ලබනවා යෝගාවචර. ශීල විසුද්ධියේ ඉඳලාම මෙතෙන්ට එන්න තමයි මේ වෑයම් කළේ. මේක මහත් ආනිසංසදායක එකක් බෞද්ධ පින්වතුන් නොයෙක්වර මෙහි ආනිසංසය අහනවා බොහෝ ආනිසංසදායක සංසාර දුක්ඛජාලදීන් සෝසයති පීදාහති දුක්ඛතිත්දාරං කුරුතේච ආර්ය ධානේනං මිච්ඡාමාගංගාංච පාජහාති වීරභායානි සමයතේ කරෝති නාතං පුරාස පුත්තං අන්නේ පියාණේක සතේ ආනිසංසේ දදාතේ ඥානමිදං මේ යම් යෝගාවචරයේක් මෙතෙක් විස්තර කරගෙන කරන ලද ශීල විසුද්ධියේ පටන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා එයින් ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පැමිණුණාම ප්‍රථමයෙන්ම හමුවන සෝවාන් මාර්ග ඥානය හිතේ පහළ කර ගත්තාම ලැබෙන ආනිස ආනිසංස සමූහයක් තමයි මේ ගාථාවෙන් විස්තර කරන්නට යෙදුනේ. සංසාර දුක්ඛ ජලයෙන් සෝසය උපමාවට මේ සසර දුක මහා සමුද්‍රය හැටියට අරගෙන තියෙනවා. මේ මහා සමුද්‍රය නැමැති සංසාර දුක ඒ ශේරම වේලෝල හදවලා. සිද්ධාති දුක්ගති ద్వාරා මේ දුර්ගතියට යන දොරවල් සතර අපායට වැටෙන දොරවල් ශේරම මහලදම් තුන්වෙනි එක තමයි කුරුටේත ආර්ය ධනෙන. මේ ආර්ය ධනයට සද්ධා ධනං සීල ධනං ආදී මේ ආර්ය ධනයට හිමිකාරයක වෙනවා ආර්ය ධන ප්‍රතිලාභය ලබා ගන්නවා. මිච්ඡා මග්ගංච පජහාති. මිත්‍යා මාර්ග සේරම ප්‍රහාණය කරනවා. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා මේ විදියට ගත්තාම ආර්ය අෂ්ටායක මාර්ගයේ වැරදි පැත්ත මේ සේරම ප්‍රහාණය කරලා දානවා වේර භයානි සමයතේ වෛර භය සේරම සංසිඳවලා දානවා මෙතන වෛර භය කියන්නේ මේ පංච දුස්චරිත. පංච දුස්චරිතයට වේර භය කියලා කියනවා. පංච දුස්චරිතයට මින්මතු යන්නේ නැහැ. පංචශීල ස්ථිර වශයෙන්ම අරියකාන්ත ශීල වශයෙන් පංචශීලයේ ස්ථිර වශයෙන්ම රැකෙන මේ සෝවාන් මාර්ග ඥාණයෙන් කෙලස් ප්‍රහාණය වුණා. ඒ සෝවාන් පුජ්‍යලයට සතෙක් මැරීමට තරම් සිතවිලි පහළ වෙන්නේ නැහැ. ප්‍රාවිද්‍යා තෘෂ්ණාදී කොටස් ප්‍රහාණය වෙනවා කියවන සතෙක් මැරීමට තරම් තදබල ද්වේෂයක් ඒ විදිහේ පහළ වෙන්නේ නැහැ. අනුන්ගේ දෙයක් හොරකම් කිරීමට තරම් තදබල ආශාවක් ඒක පහළ වෙනවා. දුරාචාරයේ දීමට තරම් අදහසය පහළ වෙනවා. බොරු කියන්නට තරම් අදහස් එව්ව පහළ වෙන්නේ. මත්යන් පානය කිරීමට තරම් අදහස් එය පහළ වෙන්නේ. මොකද මේ සෝවාන් මාර්ග ඥානයේදී ඒව පහළ වීමට හේතු වනම සිත් ප්‍රහාණය වෙනවා. කර්ම යම් කිසි ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. ඒ නිසා සෝවාන් පුජ්‍යලයාට මේ පංච දුස්චරිතේ කරන්නට තරම් හිත් පහළ වෙනවා. ඒකයි මේ පංච දුස්චරිතයෙන් වෙන් වෙනවා කියලා වේර බයන්නේ සමයතේ කියලා විස්තර කරනවා. කරෝති නාතස්ස ඕරස පුත්තකම් ලෝකනාථ වූ සම්මයක් සම්බුදු රජාණන් වහන්සේගේ අවරස පුත්‍ර භාවයටපත් වෙනවා. අවරස පුත්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නැමැති කුසෙන් උපත් දරුවෙක් බවට පත් වෙනවා. අන්නේපි අනේක සතේ ආනිසන්තේ දදාති ඥාන මිදං මේ සෝවාන් මාර්ග ඥානය කියන එක තවත් බොහෝ සිය ගණන් ආනිසංස ලබා දෙනවා කියලා තමයි ඒ ගාථා වලින් අදහස් කරන්නේ මේ විදිහට මේ සෝවාන් බවට යම් කෙනෙක්පත් වුණා නම් ඒක ඊටා මහත් ආනිසංසයේ පිණිස හේතු වෙන බව තමයි මේ ගාථා වලින් අදහස් කළේ ඊළඟට මේ ඥාන දර්ශන විසුද්ධියට අයිති වන සකරදාගාමි මාර්ග ඥාන සකදාගාමි කියන්නේ නවත වාරයක් එක වාරයක් පමණක් කාම ලෝකයට පැමිණෙනවා කියන තේරුම. ඒ සකරදාගාමි මාර්ගයටපත් වෙනවා ඊළඟට. අමතුයෙන් කරන්න දෙයක් නැහැ. දැන් මේ සෝවාන් මාර්ග ඥාණයටපත් වුණාට පස්සේ අර මුලින් කී හැටියට මේ යෝගාවචරය දිට්ඨි විසුද්ධියේ තෙක් පසුබහින්නේ නැහැ. දැන් ආර්ය භාවයටපත් වුණාම ආපහු පසිබහින්නේ උදයන් උදයන් විඥානයේතෙක් පමණයි. දැන් කලින් මගේම භාවනා කරගෙන යනම ගිහිල්ලා අර කලින් කියා දුන්නු හැටියට මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණිලා සකරදාගාමි වීමට තරම් සද්ධාදීන්ද්‍රයන් මෝරල නම් සකරදාගාමි වෙනවා. ඒ මාර්ග ඥානය පහළ වෙනවා. ඒක පහළුනේ නැතිනම් අර කවුඩා අහස පුරා පියාසර කළ කුඹ ගහේ වහන්න වාගේ නැවත උද්‍යව්‍ය ඥානයේ තෙක්ම භාවනාව පසුබයි. ඉතින් මේ විදිහට උද්‍යාව්‍ය භංග මායාදීනවාදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වන පවත්වාගෙන යනකොට අර කලින් කියා දුන්න හැටියට ඒ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම සප්තිස් බෝධිපාක්ෂික ධර්ම මේරීමටපත් වුණාම මේ සතරදාගාමි මාර්ග ඥානය කියන එක ඇති වෙනවා ඒක ඇතිවීමෙන් ඕලාරික කාමරාග ව්‍යාපාද කියන මේවා තමයි ප්‍රහාණය කරන්නේ. සකරදාගාමි මාර්ගයේදී සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය වීමක් නැහැ. කාමරාග ව්‍යාපාද දෙකේ ඕලාරික හරිය ප්‍රහාණය වෙනවා. තුනී බවටපත් වෙනවා කියලා තියෙනවා. තුනී වෙනවා කියන්නේ ඒ කාමරාග ව්‍යාපාද දෙක ඇති වුණත් මේ සතරදාගාමි පොජ්ජලාට අඩු මට්ටමකින් තමයි ඇති වෙන්නේ. ඊළඟට නිතර ඇති වෙන්නේත් නැහැ. ඉඳ හිට තමයි මේ සතරදාගාමි පොජ්ජලයාට කාමරාග ව්‍යාපාද ඇති වෙන්නේ. ඒකයි තුනේ වෙනවා කියන්නේ. මේ කාමරාග ව්‍යාපාද දෙක තුනේ බවටපත් වීම තමයි මේ සකෘදාගාමි මාර්ග ඥාණයෙන් සිදු වෙන්නේ. මේ ඥාන දර්ශන විසුද්ධියේ දෙවෙනි අවස්ථාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව. සකරදාගාමි මාර්ගයට පත්වෙච්ච පුජ්‍යලයත් නැමත භාවනා කරනවා. උද්‍යාවිඥානයේ ඉඳලා නැවත නැවතත් මේ භාවනාව සේවනය කරන්නේ. අර කලින් කියා දුන්න හැටියට සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණිලා මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණිලා අනාගාමි වීමට තරම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බෝධිපාක්ෂික ධර්ම මේරීමට පත්වලා නම් ඒ අනාගාමි මාර්ග ඥානය පහළ වෙනවා නැත්නම් උද්‍යව්‍ය ඥානයේ තෙක් පසු බහැලා නැවත නැවත මේක සේවනය කරන්නට මෙහෙම සේවනය කරනකොට අර අවශ්‍ය ප්‍රමාණයට ශ්‍රද්ධා දේන්ද්‍රියව මේරීමටපත් වුනහම තමයි යම් අවස්ථාවක මේ අනාගාමි මාර්ග ඥානය කියන එක පහළ වෙනවා. අනාගාමි මාර්ගයේ ඥානය පහළ වීමෙන් කාමරාග ව්‍යාපාද කියන මේ ප්‍රධාන කෙලස් දෙක ප්‍රහාණය කරගන්නට පුළුවන්. කාමරාග ව්‍යාපාද කියන දෙක තමයි මේ සංයෝජන ධර්මයන්ගෙන් මේ අමාරුම දෙකක්. සක්කාය දෘෂ්ටි ආදී මුල් තුනත් අමාරු තමයි පළවෙනි අවස්ථාව නිසා එතනින් පස්සේ මේ කාමරාග ව්‍යාපාද දෙක ප්‍රහාණය කර ගැනීම ඊටාම දුෂ්කරයි. මොකද අපි මේ භවයේ වාසය කරද්දී මේ වැඩිම කාලයක් වාසය කරලා තියෙන්නේ කාම ලෝකේ තමයි. මේ කාමයන් පිළිබඳව මහ බුදුම බැඳීමක්, ඇලීමක්, තද කහටක් බැඳුනා වගේ මේවා තියෙනවා. ඒවා අයින් කර ගැනීම හරිම දුෂ්කරයි. ඒ නිසානේ මේ සකරදාගාමි මාර්ගයෙන් තුනී කළා දෙවෙනි මරණය තමයි අනාගාමි මාර්ගයේ මේ කාමරාග ව්‍යාපාද අයින් කරන්නට තියෙන්නේ. ඒකෙන් අපට පේනවා මේකේ බලවත්කම. ඉතින් කොහම වුණත් අනාගාමි මාර්ග ඥානේ පහළ වීමෙන් කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. මිත්‍යා සංකල්පය ප්‍රහාණය වෙනවා. ත්‍රිසුනා වාචා, පරුසා වාචා කියන මේ දෙකත් ප්‍රහාණය වෙනවා. කාමාශව කියන එකත් ප්‍රහාණය වෙනවා. මෙන්න මේ කෙලෙස් සම්භාරය අනාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට අනාගාමී කියන්නේ නැවත මේ කාම ලෝකයට එන්නේ නැහැ කියන එක. අර අවිහ අතප්පාදී සුද්ධාලෝක බ්‍රහ්ම ලෝකවල උපදිනවා නැවත කාම ලෝකයට එන්නේ නැහැ. ඉතින් මේ අනාගාමී බවට පත්වීමේ ආනිසංසයත් කොයිතරම්ද කියලා ක්‍රියානිම කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ ඥාන දර්ශන විසද්ධියේ අන්තිම අවස්ථාව රහත් මාර්ග ඥානය කියන එක. දැන් අනාගාමි බවටපත් වෙන පුජ්‍යලයා නවත විදර්ශනා භාවනා කරනවා. උදයව්‍ය ඥානයේ ඉඳලා භාවනා කරනවා. මේම කරගෙන ගිහිල්ලා අන්තිමට සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණිලා එතනින් බුද්ධානගාමිනී විපස්සනා කියන මුදුන් පැමිණි විදර්ශනාවටපත් වෙලා එතනින් තමයි ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න. මේ අනාගා රහත් මාර්ගය රහත් මාර්ග ඥාණය තමයි ඊළඟට පහළ වෙන්නේ. රහත් මාර්ග ඥානේ පහළ වීමෙන් ඉතිරි කෙලස් ටික සේරම ප්‍රහාණය වෙනවා. ලෝභ මෝහ මාන තීන උද්ධච්ච අහිරික අනොත්තප්ප සම්පප්පලාප මිච්ඡාවයාම මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා විමුක්ති ඒ වගේම භවාශ්‍රව අවිජ්ජාශ්‍රව අවිජ්ජා කියලා මේ කෙලෙස් කන්දරාවක් රහත් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙලා අපි සංයෝජන වශයෙන් ගන්නකොට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන පහ ප්‍රහාණය වෙලා ඒ කොහොම ප්‍රහාණය වුණත් ප්‍රමාණවත් වෙනවා එතකොට රහත් මාර්ග ඥාණයටපත් වුනහම තමයි මේ සේරම කටයුතු සප්තවිසුද්ධියේ කටයුතු සම්පූර්ණ වුණා. ඉතින් මේ අවස්ථාවට කියනවා මේ රහත් මාර්ග ඥාණයට කර්මක්ෂය කර ඥාණය කියලා. කර්මයන් සම්පූර්ණයෙන් ක්ෂය කළා දානවා. එහෙම කියන්නේ සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන තුනේදී ඇති වෙන කර්මයන් ක්ෂය කිරීම ගැන නොසලකා තමයි. ආත්මාර්ග ඥානය කර්මක්ෂය කර ඥානය හැටියට සැලකෙනවා. නමුත් දැන් සෝවාන් මාර්ග ඥානයනොත් කර්මක්ෂය වෙනවා ඒ කර්මක්ෂය වීම නිසා තමයි ಜಾති හතකින් එහා පැත්තේ ඇති වෙන සියලු දුක් විනාශයටපත් වෙන නූපදින. ඊළඟට සකරදාගාමි මාර්ග ඥානේනොත් කර්මක්ෂය වෙනවා එක જાතියකට එහා පැත්තේ පහළ වෙන සියලු කර්ම විපාක ඔක්කොම එතනින් අවසන් වෙනවා. අනාගාමි මාර්ගේනොත් කර්මයන් ක්ෂය වෙනවා නවත කාම ලෝකයට මේ තේරම කෙලෙස් ප්‍රහාණය කරනවා. ඉතින් රහත් මාර්ගය තමයි නියම කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ. නවත කෙසේවත් නූපදින හැටියට තේරම කෙලෙස් ප්‍රහාණය වෙනවා. මෙතනින් මේ විසුද්ධිය අවසන් වෙනවා. ඥාන දර්ශන විසුද්ධිය. රහත් මගින් තමයි අවසන් වෙන්නේ. එතකොට සීල විසුද්ධියේ පටන් ගමන් කළාම ක්‍රමයෙන් යම් දවසක යම් අවස්ථාවක මේ රහත් අන්තිම ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන් පහළ කරගෙන ඒ නිර්වාණ අවබෝධය කර ගැනීමට ශක්තිය ලැබෙනවා. පින්වත්නි, දැන් ඉතින් කාලය අවසන් වෙගෙන යන්නේ ඔබ හැමදෙනාම මෙතෙක් වෙලා ඊතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කළා. ඒ ධර්ම ශ්‍රවණේ කිරීම ආදි වශයෙන් සිද්ධ කළ උදාන කුසල බලය හැමදෙනාටම උතුම් ශාන්ත අමාමහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබාවයි